බෞද්ධයන් වන අප හැමදෙනාගේම ප්‍රධානම ඉලක්කය මොකද්ද? නිවන් දකින්න නේද? නිවන් දකින්නවා කියන එක වෙන විදිහකට කිව්වොත් කොහොමද කියන්න පුළුවන්? දුකින් මිදෙනවා කියන එකයි. නේද? දුකින් මිදෙනවා කියන එකේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට අපි ඉන්නේ දුකක් මතයි. එහෙම නැත්නම් දුකක් උරුම කරගෙන තමයි අපි ඉන්නේ. මොකද්ද අපි මේ උරුම කරගෙන තියෙන දුක? ඇයි අපිට එහෙම දුකක් උරුම වෙලා තියෙන්නේ? ඒ දුකෙන් නිදහස් වෙන්න නම් අපි මොනවද කරන්න ඕන කියන කාරණාවන් පිළිබඳව දුකෙන් නිදහස්ව නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගත යුතු වෙනවා. අන්න ඒ පිළිබඳව ඔබට අපට කියලා දෙන බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍රයේ නම භාර සූත්‍රය. තියෙන්නේ සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි පින්වත්නි අපි ඉස්සෙල්ල බලමු මේ සූත්‍රයේ නම භාර භාර කියන වචනේ ඔබ අපි අහලා හුරු වචනයක් නේද භාර කියන වචනේ තේරුම මොකද බර කියන්නේ බාරහාර කියලා තව එකක් තියෙන ඔය දේවාල වලට එහෙම ගිහිල්ලා සිද්ධ වෙන එකක්. මෙතනදී භාර කියන්නේ බර කියන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා බර කිරණ බර තියෙනවා නේ තරාදි වලින් කිරණ බර තියෙනවා කරේ තියාගෙන යන බර තියෙනවා හිතේ තියෙන බර තියෙනවා ඒ ආදි වශයෙන් බර එක එක જાති බර තියෙනවා මෙතනදී මොන බරක් ගැනද මේ කියන්නේ කියලා අපි අවධානය යොමු කරන්න ඕනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලීන් තියනවා දෙකක්. ඒ ශෛලීන් දෙකට කියනවා නීතප්ත දේශනා, නෙය්‍යප්ත දේශනා කියලා. ඔන්න මතක තියාගන්න වචන දෙක. නීතප්ත දේශනා, නෙය්‍යප්ත දේශනා. නීත අප්ත නීත කියන්නේ පමුණුවන ලද කියන එක. අර්ථ කියන්නේ තේරුම, අර්ථය. අර්ථය පමුණුවල තියෙනවා. ඒ කියන්නේ වචනයේම අර්ථය තියෙනවා. ඒක අමුතුවෙන් ගන්න ඕන දෙයක් නෙවෙයි. වචනය කියවපු ගමන් අර්ථය තේරෙනවා. ඒක තමයි නීතාර්ථ කියන්නේ. දෙවැනි එක නෙය්‍යප්ත දේශනා. නෙය්‍යත්ත කියන්නේ පමුණුවාලිය යුතු අර්ථ ඇති කියන එක. අර understood කියලා කියන්නේ ඍජුව කියන්නේ නැතුව වක්‍රාකාරයෙන් කියන වක්‍රෝක්තිය කියලා අපි ඒකට කියනවා. එහෙම නැත්නම් තව දහසක් කියන ගම්්‍යාර්ථය කියලා කියනවා. ගම්්‍ය වෙලා තියෙන්නේ වෙන අදහසක්. බැලු බැලුමට වචනේ තේරුම එකක්. හැබැයි අදහස් කරන්නේ වෙන එකක්. අන්න ඒකට තමයි ගම්ම්‍ය අර්ථය කියලා කියන්නේ. නෙයියත් දේශනා කියන එවන් දේශනාවට. එතකොට මේ භාර කියන සූත්‍රයත් අන්න ඒ වගේ නෙයියාර්ථයක්. පමුණුවාලිය යුතු අර්ථ ඇති සූත්‍රයක්. මොනවද මේ පමුණුවාලිය යුතු අර්ථ කියන එක අපි විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳෙද්දී ධම්සභා මණ්ඩපයට රැස් වෙච්ච ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කරනවා. භාරංචවෝ භික්ඛවේ දේසිස්සාමි. භාරහාරංච භාරාදානංච භාරනික්ඛේපනංච මහණෙනි මම ඔබට බර ගැනද බාරංච කියන්නේ බර කියන එක. බර ගැනද භාර හාරංච බර ගෙනියන්නා හෙවත් බර උසුලන්නා ගැනද භාරා දානංච බර හර තබා ගැනීම ගැනද එහෙම නැත්නම් භාර නික්ඛේපනංච බර බහා තබා ගැනීම ගැනද දේසිස්සාමි දේශනා කරනවා තං සුනාත ඒක හොඳට අහන් ඉන්න සාධුකං මනසිකරෝත අහන් ඉඳලා මදි පස්සේ මොකද කරන්න ඕන හොඳට විමසන්න ඕන ගොඩක් අය බණ අහලා ඉවර වෙලා සාදු සාදු හොඳ බණක් කිව්වා කියලා යනවා නේද? ගිහිල්ලා ගෙදර අයටත් කියනවා අද නම් හොඳ බණක් ඇහුවා කියලා. මොකද්ද තාත්තේ ආපු බණ කිව්වෝ අනේ පුතේ මේ දිව ළඟ තියෙනව එන්නේ නැහනේ මතක නැහනේ කියලා. එහෙම කියන අය තමයි. එහෙම වෙන්නේ මොකක් නිසාද? එහෙම වෙන්නේ අර මානසිකාරය කරන්නේ නැති නිසා. කියූ දේ ඔය ලෙසින්ම පිළි අරගෙන සාදුකාරයක් දීලා අනේ අර පඬිතාඳුරු කිව්වේ අර දක්ෂ හාමුදුරු අර ප්‍රසිද්ධ හාමුදුරු අර ධර්මදේශක ආනන්ද වහන්සේ කිව්වේ කියලා පිළිගන්නවා. නමුත් නුවණින් සිය නුවණින් විමසා බලන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති තාක්කල් අවබෝධයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ ධර්මය නුවණින් විමසන්න ඕන. දැන් ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණ දෙකක් නේ. ඒහි පස්සික ඕපනයික කියන්නේ. ඒහි පස්සික කියන්නේ ඇවිල්ලා බලන්න කියන්නේ. නේද? ඇවිල්ලා බලන්න කියලා කියන්නේ මොකක් නිසාද මේ ධර්මයේ තියෙන නිසක භාවය නිසා දැන් ධර්මයේ ගැන සැකයක් තියෙනවා නම් බුදුහාමුදුරන්ට බුදුහාමුදුර අනිත් අයට කියයිද ඇවිල්ලා මේ ධර්මයේ විමසන්න කියලා නෑ බය හිතෙනවා විමසල ඉවර වෙලා අල්ලගත්තොත් එහෙම බොරුවක් කියලා නේද දැන් අපි සැකනම් යමක් දෙන්නේ නෑනේ කාටවත් බලන්න දැන් කවුරු හරි කෙනෙක් කියනවා ඔයාගේ හෑන්ඩ් ෆෝන් එක දෙන්න පොඩ්ඩක් මට කියලා නේද? එක සැරේට දෙන්න කැමති නැහැ. මොකද මොනව තියනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒව දෙන්න හැම කැමති නැහැ. බයයි, සැකයි. එතකොට ධර්මයට බුදුහාමුදුරු දේශනා කරන මොකද්ද? ඒ හිපස්සික. එන්න බලන්න. ඒක කියන්නේම නිසක භාවයෙන්. බය නැතිකමට එහෙම කියන්නේ. ඕපනයික එහෙම ඇවිල්ලා මොකද කරන්න ඕන බලලා ඉවරලා උපනයනය කරගන්න ඕන උපනයනය කරනවා කියන්නේ තමන්ගේ ජීවිතයට කැඳ ගන්න ඕන. ඒ කියන්නේ ධර්මය තමා තුළ ජීවත් කරවන්න ඕන. දැන් ওই ගොඩාක් අය බණ අහන අය ධර්මයේ තමන්ට ගන්නවා අඩුයි. නේද? බණ අහලා ඉවර වෙලා ගෙදර ගිහිල්ලා කියනවා. අද කියාපු බණ නම් අහවලාට ගැළපෙනම බණ. අපරාධ මිනිහා ආවේ නැහැ නේ වෙලාවට අහගන්න කියලා. නේද? එක එක්කෙනාට ඇප්ලයි කරලා තමයි බණ අහන්න පුරුදු වෙලා ඉන්නේ. එහෙම වෙන්න බෑ. උපනයනෙන් කරනවා කියන්නේ මොකද්ද? තමා තුලට කැඳ ගන්නවා. අන්න එහෙම කැඳාගෙන තමා තුලින් විමසල බලනකොට තමයි අවබෝධයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි මානසිකාරය කියන්නේ. ඉතින් ඔන්න කාරණා හතරක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කියලා කිව්වා. මොකද්ද කාරණා හතර? බර ගැන කියනවා, බර උසුලන්නා ගැන කියනවා, බර කරේ තියාගන්න එක්කෙනා ගැන කියනවා කරේ තියා ගැනීම ගැන කියනවා බර බහා තැබීම ඒවත් බර කරේ තියාගන්නද බිමින් තීබීම ගැන කියනවා අන්නේ කියන காரணා හතර හොඳට අහගෙන ඉන්න කියලා බුදුහාමුදුරු ස්වාමින් වහන්සේලට මතක් කළා එහෙම මතක් කළ බුදුහාමුදුරු අහනවා කතමූච භික්කවේ භාරෝ මහණෙනි මොකද්ද මේ බර කියන්නේ එතකොට බර කියන වචනේ අර්ථය එකක් තියෙනවා ගම්ම්‍ය වූ අර්ථයක් තව තියෙන. ඒකයි මේ අහන්නේ. බර කියන්නේ මොකද්ද? එතකොට බර කියන එක බුදුරජාණන් වහන්සේ උපමාවකට අරගෙන තියෙන්නේ වෙන. කුමක් සඳහාද? පංච උපාදානස්කන්ධ තිස්ස වචනීය. ඒ කියන්නේ බර කියලා බුදුහාමුදුරු හැඳින්වුවේ පංච උපාදානස්කන්ධයට. පංච කියලා කියන්නේ පහටනේ. උපාදාන කියන්නේ මොකද්ද? උපාදාන කියන්නේ දැඩිව අල්ලා ගැනීම කියන අදහස තියෙන වචනයක්. දැඩිව අල්ලා ගත්තාම කරන තව වැඩක් තියෙනවා. මොකද්ද? ළඟට ගන්නවා. උපාදාන. දැන් අපිට මොකක් හරි ඈත තියෙන එකක් ළඟට ගන්න ඕන වුණාම නේද? අපි මොකද කරන්නේ? ඒ අවශ්‍ය ළඟට ගන්න අවශ්‍ය දේ දැඩිව අල්ල ගන්නවා ඉස්සෙල්ලා. අල්ලගෙන තමයි අදින්නේ. මෙහෙමනේ සාමාන්‍ය දැන් අහසට යවපු සරුංගලයක් වුණත් ළඟට ඇදලා ගන්න ඕන වුණාම අපි මොකද කරන්නේ? නූල් තදින් අල්ලලා අදින්න ඕන. ඇද ඇද තමයි උතන්නේ. නේද? ඒ වගේ අන්න තදින් ළඟට ගන්න උවමනා වෙන දේ තදින් ග්‍රහණය කරනවා. අන්න ඒකට තමයි උපාදාන කියන්නේ. ඒතර ස්කන්ධ කියලා කියනවා ගොඩවල් වලට. ගොඩවල් පහක් ගැන කියනවා. මොන වගේ ගොඩවල් පහක්ද? තදින් බැඳිලා ළඟට ගන්න. අන්න ඒ ගොඩවල් පහට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මොනවද මේ ගොඩවල් පහ? බනහන අය ඔයත් හොඳට දන්නවා. ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. ඒ කාරණා ගැන ඔබ කොතෙකුත් අහලා ඇති නේද? එතකොට සාමාන්‍යයෙන් අපි සත්වයේ පුද්ගලයෙක් විදිහට ගත්තාම මෙන්න මේ කියන ගොඩවල් පහ අපට අයිති. දැන් බලන්න අපේ ශාරීරියේ මුල් කරගෙන රූපයක් තියෙනවා. එතකොට වේදනාව ඇති වෙනවා. ඒ වගේම සංඥා ඇති වෙන සංඛාර විඥාන ක්‍රියාත්මක වෙනවා. කොහොමද මේක වෙන්නේ? අපි සරලව ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒ ගැන විමසල බලමු. රූපය කියලා කියන්නේ ශීතෝෂ්ණාදිය නිසා විකෘති වෙන වෙනස් වෙන ස්වરૂපයෙන් යුක්ත දෙයක්. රුප්පතිටි රූපං කියලා කියනවා. නේද? දැන් රූපය එහෙමනේ. මේ කියන රූප සීත උෂ්ණාදී නිසා විකෘති වෙනවා. සීත උෂ්ණ කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි සතර මහා ධාතුන් ගත්තොත් තේජෝ ධාතුව. අපි දන්නවා මේ ශරීරය හැදිලා තියෙන මූල පදාර්ථ හතරක් තමයි සතර මහා ධාතු කියන්නේ. මොනවද සතර මහා ධාතු? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මෙන්න මේ සතර මහා ධාතුන්ට අනන්‍ය වූ ලක්ෂණ කීපයක් තියෙනවා. මොකද මේ ලක්ෂණ? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤා. ඒ කියන්නේ මේක හට ගන්නවා, ව්‍යය වෙනවා, ගෙවෙනවා, පැවැත්ම වෙනස් වෙනවා. සරලව කිව්වොත් මේ සතර මහා ධාතුන්ගේ ප්‍රධානම ලක්ෂණය මොකද්ද? අනිත්‍ය. ඒතර අනිත්‍ය වූ මූල පදාර්ථයන්ගෙන් නිර්මාණය වුණ රූපය නිට්ටය වෙයිද? නිට්ටය වෙන්නේ නැහැ. ඒකත් අනිත්‍යයි. එතකොට මෙන්න මේ මූල පදාර්ථ හතර පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියනවා. ශරීරය සම්බන්ධයෙන් අපි ගත්තොත් ශරීරය කියන්නේ රූපයක් නේ. ඒ රූපය සම්බන්ධයෙන් ගත්තොත් මේ මූල පදාර්ථ හතර කොහොමද අපි තේරුම් ගන්නේ? මේ ශරීරයේ තියෙනවා පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත කුණප කොට්ඨාස කීයද 20ක් තියෙනවා. ඒතර පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත කියන අදහසින් තමයි පඨවි කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ පොළොවට පස් වෙලා යන සුළු කුණප කොට්ඨාෂ 20 තුල තියෙනවා පඨවි ධාතු ලක්ෂණ 6ක්. ඒ 6ට කියනවා අපි මොනවද? බර ගතිය, සැහැල්ලු ගතිය, සිනිඳු ගතිය, ගොරෝසු ගතිය, තද ගතිය සහ මෘදු ගතිය කියලා. ওই ලක්ෂණ 6ම පඨවි ධාතුවේ තියෙනවා. ඒ තියෙන්නේ මොකක් නිසාද? උම් ලක්ෂණ 6කට වෙන් වෙලා තියෙන්නේ මොකක් නිසාද? අර ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ සම්මිශ්‍රණය අඩු වැඩියෙන් තියෙන නිසා. දැන් මම ඔන්න සරල උදාහරණයක් කියන්නම්. අපේ ශරීරයේහි තියෙන පටවි ධාතුව වැඩියෙන් ක්‍රියාත්මක වන කුණප කොට්ටාශ අතර එකක් තමයි මස් කියලා කියන්නේ. තර මස් වල වැඩියෙන් තියෙන පටවි ධාතු පොළොවට පස්සෙලා යන එකනේ පටවි ධාතු. ඒතර මේ මස් කැබැල්ල තුල මේ කියන පටවි ධාතු ලක්ෂණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් අපි හිතමු අමු මස් කෑල්ලක් ගන්නවා. අමු මස් කෑල්ලක් ගත්තාම ඒකේ තියෙන්නේ පටවි පොළොවට පස් වෙලා යන සුළු දේ විතරක් නෙවෙයි. ඒකේ තියෙනවනේ දියරමය ගතියකුත් නේද? ඒ මස්වල දියරමය ඒ කියන්නේ දියරමය ගති කියන්නේ ජලය තියෙන යම් මට්ටමකට. ඒ අණුව බැලුවාම එතන තියෙන ආපෝ ධාතු. ඒතර ආපෝ ධාතුව මිශ්‍ර වෙලා තියෙන පඨවි ධාතු වැඩියෙන් ක්‍රියාත්මක වෙන මස් කෑල්ල අමු මස් කෑල්ල බරයිද සැහැල්ලුයිද බරයි නේද එතකොට ඒ අමු මස් කෑල්ල සිනිඳුයිද ගොරෝසුයිද? මස් කෑල්ලක් අපල කම්මුලේ එහෙම ගෑවම සිනිඳුවටද දැනෙන ගොරෝසුවද? සිනිඳුවට දැනෙන්නේ නේද? ඒ අමු මස් කෑල්ල හදයිද මෘදුයිද? ඇඟිල්ලෙන් එබුවොත් මෘදුයි. ඇයි එහෙම ලක්ෂණ ටිකක් ආවේ? අර ආපෝ ධාතු ගතිය, දියරමය ගතිය ඒක වැඩියෙන් තියෙන නිසා. දැන් මම මේ හදන්නේ මේ තේජෝ ධාතුව බලපෑමෙන් මේ පඨවි ධාතුව වැඩියෙන් ආපෝ ධාතුව ක්‍රියාත්මක වෙන මේ මස් කැබැල්ල නැමැති රූපය වෙනස් වෙන හැටි පෙන්වන්න. ඒ තේජෝ ධාතුව කිව් උණුසුමනේ නේද? උණුසුම විතරක් නෙවෙයි සිසිලසක් තියෙනවා තේජෝ ධාතුවේ. ඒකෙන් කරන්නේ මොකද්ද? අර අනෙක් ධාතු අඩු වැඩි කරනවා. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් අර මස් කෑල්ල අරගෙන ගිහිල්ලා අවුවේ දානවා. අවුවේ තියෙන්නේ මොනවද? මොන ධාතුවද? උණුසුම හේවත් තීජෝ ධාතුව. එතකොට අවුවෙන් මොකද්ද කරන්නේ? අර මස් කෑල්ලේ තියෙන ආපෝ ධාතු ශක්තිය අඩු කරනවා. නේද? එහෙම අඩු කරාම මොකද වෙන්නේ? අර මස් කෑල්ලේ බර ගතිය අඩු වෙනවා. බර ගතිය විතරක් නෙවෙයි මෘදු ගතියක් අඩු වෙනවා. නේද? මෘදු වෙලා මස් කෑල්ල කරවල වෙනකොට තද වෙනවා. එතකොට ඒක විතරක් නෙවි වෙන්නේ. මොකද්ද? සිනිඳු ගතියක් අඩු වෙලා ගොරෝසු වෙනවා. නේද? දැන් කරවල කෑල්ලක් මූලික ගියොත් ගොරෝසුවට දැනෙන්නේ. දැන් බලන්න. එතකොට අර මස් කැබැල්ලේ තිබිච්ච බර ගතිය ඊළඟට සිනිඳු ගතිය මෘදු ගතිය මේ ඔක්කොම වෙනස් කළේ මොකෙන්ද තේජෝ ධාතුව ඒවතර අවුව රශ්මිය නිසා නේද එතකොට ඔය විදිහට රූපේ වෙනස් වෙනවා අන සීතෝෂ්ණාදී නිසා විකෘති වෙනවා කියේ ඒකයි එතකොට සීතලටත් උක වෙනවා උණුසුමට විතරක් නෙවෙයි දැන් බලන්න කවුරු හරි කෙනෙක් නුවර එළියේ පැත්තේ හැම ගියොත් සීතාධික රටකට හැම ගියොත් මොකද වෙන්නේ? තොල්වල තියෙන තෙතමනය අඩු වෙලා යනවා. තොල්වල තියෙන තෙතමනය අඩු වුණා මොකද වෙන්නේ? තොල් පැලෙනවා නේද? තොල් පැලෙනකොට මොකද කරන්නේ? තොල් පැලෙන එක නවත්තන්න ලිප් බාම් එකක් ගන්නවා නේද? ලිප් බාම් එකේ තියෙනවා දාපෝ ධාතුව. ආපෝ ධාතුව ටික වැඩි කරගත්තාම අන්න පඨවි ධාතුව අර පුපුරන්නේ නැතුව තියෙනවා නේද? නුවර එළියට එහෙම ගියාම සීතල පැත්තකට ගියාම සමහර වෙලාවට හැම පුපුරනවා නේද? එතකොට මොකද කරන්නේ? ස්කින් ලෝෂන් එකක් ගන්නවා නේද? ස්කින් ලෝෂන් බෝතලේ තියෙන්නේ මොනවද? ආපෝ ධාතුව. එතකොට ඒ ටිකක් ගන්නවා. දැන් ඒක කරන්න එපා කියන එක නෙවෙයි. දැන් බලන්න එහෙම එකක් කරාට වරදක් නැහැ. දෙකක් තියෙනවා. තේරුම් ගන්න ඕන. මොකද්ද? ආශාවයි අවශ්‍යතාවයි. නේද? ආශාව එකක් අවශ්‍යතාව තව එකක්. හැබැයි සමහර වෙලාවට වංචක ධර්ම විදිහට ක්‍රියාත්මක කරන ආශාව අවශ්‍යතාවයක් විදිහට එනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. නමුත් දැන් ශරීරයේ හැම හැම පැලෙන තැන් තියෙනවා නම් ඒකට ස්කින් ලෝෂන් එකක් ගාලා හදාගන්න එක ආශාව නෙවෙයි. ඒක ශාරීරික අවශ්‍යතාවයක්. නේද? ඒ වාගේ අපි තේරුම් ගන්න ඕන. දැන් කෑම කනවා කියන එක මොකද්ද? කෑම කන්න ඕන ආශාවට නෙවෙයි. අවශ්‍යතාවයට. අවශ්‍යතාවයට කෑම කෑවොත් ඒ තුල කෙලෙස් එන්නේ නැහැ. ආශාවට කෑම කෑවොත් අන්න කන එක තුලින් පවා කෙලෙස් අවශ්‍ය ගන්න වෙනවා. ඉතින් ඒ අනුව අපි තේරුම් ගන්න ඕන මේ ශාරීරියේ මේ රූපය ඔන්න ඔය විදිහට වෙනස් වෙලා යනවා. සීතුෂ්ණාදිය නිසා වෙනස් වෙනවා. ඒ වාට අදාළ අර මූල පදාර්ථ වෙනස් කරාම ඒ වෙනස් වීම නවත්ත ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූප කලාප සමූහයක් තියෙන නිසා මේ ශරීරය මුල් කරගෙන ඒකට කියන රූපස්කන්ධය කියලා. ඊළඟ වේදනාස්කන්ධ. වේදනා කියලා කියන්නේ වින්දනයක්. විඳීම. ඒතර වේදනා මූලිකව තියෙනවා කීයක්ද? ඉස්සෙල්ල වේදනා තියෙනවා හයක්. ඒවාට අපි කියනවා චක්ඛු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සංපස්සජා වේදනා, ජීවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා සහ මනෝ සංපස්සජා වේදනා කියලා වේදනා හයකුත් තියෙනවා. සංපස්සජා කියන්නේ කාරණා තුනක එකතු වෙන් හටගන්න වේදනාව කියන්නේ. චක්කු සංපස්සජා කියන්නේ ඇහැයි ඇහැට පේන රූපයයි ඇහැසුරේ තියෙන චක්කු විඥානයේ එකතු වීම නිසා හටගනු ලබන වේදනාව. ඒක තමයි චක්කු සංපස්සජා වේදනාව. කනයි ශබ්දයයි කන ඇසුරෙහි තියෙන විඥානයෙහිවත් සෝත විඥානයයි එකතු වීම නිසා හටගනු ලබන වේදනාව සෝත සම්පස්සජ වේදනා. අන්න ඒ විදිහට කාරණා තුනකින් එකතුවෙන් හටගන්න වේදනා හයක් තියෙනවා යano. ඊට පස්සේ ඒ හය ආයි තුනෙන් වැඩි වෙනවා. මොකද තුන? චක්කු සම්පස්සජා සුඛ වේදනා, චක්කු සම්පස්සජා දුක්ඛ වේදනා, චක්කු සම්පස්සජ උපේක්ඛා වේදනා. දැන් ඇහැ මුල් කරගෙන වින්දනේ හටගත්තේ චක්කු සම්පස්සජ වේදනාව. ඔය ඇහෙන් දකින රූපය. ඒ ඇහෙන් දැක්ක රූපය ලස්සන නම් ඇති වෙන වේදනාව මොකද්ද? සුඛ වේදනාව. ඒකට කියන්නේ චක්කු සම්පස්සජ සුඛ වේදනා. ඇහෙන් දැක්කේ කැත රූපයක් නම් කැත රූප වලට අපි කවුරු කැමති නැහැ. ඒතොර කැත රූපයේ මුල් කරගෙන හටගන්න වේදනාව දුක්ඛ වේදනාව. චක්කු සංපස්සජ දුක්ඛ වේදනාව. කැතක් නැති ලස්සනක් නැති මධ්‍යස්ථ රූපයක් තියෙනවා. ඒක දැක්කහම අපිට ඇති වෙන වේදනාව චක්කු සංපස්සජ උපේක්ඛා වේදනාව. ඒතොර රූපය මුල් කරගෙන වේදනා තුනක් තියෙනවා. සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා. ඒතොර ඒ තුන වැඩි කරනවා අරහයෙන්. ආ සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා කියන වේදනා හයෙන් වැඩි කරනවා. එතකොට 6 වැඩි කිරීම 3 කියන 18යි. ඔන්න මේ 18 කියනවා අෂ්ටලොස් වේදනා. වේදනා ගොඩක්නේ. වේදනා ගොඩක් තියෙන නිසා ඒකට කියන වේදනා ස්කන්ධ. ඊළඟ සංඥාව. සංඥා කියලා කියන්නේ අරමුණ අඳුන ගන්න ස්වභාවය. දැන් ඇහෙට පේන රූපයක් රූපයේ විදිහට අඳුන ගන්න. කනට ඇහෙන ශබ්දය නම් ඒක අඳුන ගන්නවා. නහයට දැනෙන ගඳ සුවඳ නම් ඒක අඳුන ගන්න. අන්න ඒව අඳුන ගන්න එකට කියන සංඥා. ඒතර සංඥා තියෙන හයක්. ඇහෙන් පේන රූප අඳුන ගන්න එකට කියන්නේ රූප සංඥා. කනට ඇහෙන ශබ්ද අඳුන ගන්න එකට කියන්නේ ශබ්ද සංඥා. ගඳ සුවඳ අඳුන ගන්න එකට ගන්ධ සංඥා. රස අඳුන ගන්න එකට රස සංඥා. ස්පර්ශ අඳුන ගන්න එකට පොට්ටබ්බ සංඥා. සිටිවිලි අඳුන ගන්න එකට කියනවා ධම්ම සංඥා කියලා. සංඥා තරයක් වෙනස සංඥා ස්කන්ධ. ඒ අඳුනාගත් අරමුණ පදනම් කරගෙන ඊට පස්සේ හටගන්නා සිටිවිල්ලක්. ඒ සිටිවිල්ලට චේතනා කියලා කියනවා. සංස්කාර කියන්නේ චේතනා කියන්නේ දෙකම එකයි. එතකොට සංඛාර, චේතනා, හේවත් සිතුවිලි හයක් තියෙනවා. දැන් ඇහෙන් දැක්ක රූපය මුල් කරගෙන ඒ අඳුනා ගැනීම පදනම් කරගෙන හිතේ ඇතිවෙන සිතිවිල්ල. ඒ රූපය සම්බන්ධයෙන් සිතිවිල්ල. අන්න ඒ රූපය සම්බන්ධයෙන් ඇතිවෙන සිතිවිල්ලට කියන්නේ රූප සංචේතනා කියලා. නාහේ කණෙන් ඇහිච්ච ශබ්දයේ පිළිබඳව ශබ්දය අඳුනගත්තට පස්සේ සිතිවිල්ලක් ඇති වෙනවා. ඒ ඇති වෙන සිතිවිල්ල ඔන්න මම මෙහෙම ශබ්දයක් අහුවා කියලා. ඒ සිතිවිල්ලට කියන්නේ ශබ්ද සංචේතනා. අන්න ඒ විදිහට සංචේතනා ගත්තා. සිතවිලි ගත්තොත් 6යි. හයක් තියෙන ගොඩක්නේ ඒ නිසා ඒවට කියන සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධ සිතුවිලි සිතුවිලි තියෙනවා හයක් සංඛාර ස්කන්ධ ඊට පස්සේ මේ ඔක්කොම දැනගන්න ගතිය ඒකට කියන්නේ විඥානය කියලා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් හයම මුල් කරගෙන විඥානයක් තියෙනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී වශයෙන්. විඥානත් හයක් තියෙන නිසා විඥාන ස්කන්ධ. විඥානවල තියෙනවා ලක්ෂණයක්. මොකද්ද? විඥාන හයටම අනන්‍ය වූ ලක්ෂණය තමයි ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණ දැනගන්න පුළුවන් හැකියාව. ඇහැට පුළුවන් රූප දැනගන්න. කනට පුළුවන් ශබ්ද දැනගන්න. නහයට පුළුවන් ගඳ සුවඳ දැනගන්න. ඒකට පුළුවන් ඒ විඥාණයට පුළුවන් ඒ ඒ අරමුණ දැනගන්න විතරයි. ඇහැට බෑ කනට චක්කු විඥාණයට බෑ කනට ඇහෙන ශබ්ද දැනගන්න. කනට ඇහෙන ශබ්ද දැනගන්න පුළුවන්කම තියෙන්නේ මොකෙන්ද? සෝත විඥාණයෙන් විතරයි. ඒ කියන්නේ ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණ දැනගන්න විතරයි හැකියාව තියෙන්නේ. හැබැයි මනෝවිඥාණය තියෙනවනේ. මනෝවිඥාණයට තියෙන හැකියාවල් දෙකක්. මොකද හැකියාවල් දෙක. පළවෙනි හැකියාව තමයි සිතට ගෝචර වෙන සිටිවිල්ල දැනගන්න පුළුවන්. අනිත් එක තමයි අනිත් විඥාන වලින් දැනගෙන මනෝවිඥාණයට යොමු කරනු ලබන අරමුණු ගැන හිතන්න පුළුවන්. දැනගන්න පුළුවන්කම විතරක් නෙවෙයි හිතන්න පුළුවන්කම තියෙන මනෝවිඥාණයට. ඒ චක්කු විඥාණයෙන් හිතන්න බෑ. චක්කු විඥාණයෙන් කරන්න පුළුවන් ඇහැට පේන රූපේ දැනගන්න විතරයි. ඒක මනෝ විඥාණයට යවුවට පස්සේ තමයි හිතන්න ගන්න. මේ වගේ රූපයක් ගිය සතියේ දැක්කා. මේක ලබන සතියේ දකින්න තියෙනම් කොච්චර හොඳයිද? මේ රූපෙට වැඩිය මං ලස්සනයි. මේට වැඩිය මං කැතයි. ඔය ආදී වශයෙන් අතීතයට අනාගතයට වර්තමානයට දමමින් කල්පනා කරන්නේ ප්‍රපංච ගොඩ නගන්නේ හිතන්නේ මනෝ විඥාණය. ඒක අනිත් විඥාන වලට බෑ. හැබැයි මනෝවිඥාණයට අර විඥාන වලින් අරමුණු සපයන්න ඕන. සැපෙයුවාම හිත තුල දිගටම පවත්වාගෙන යන්නේ හිතන්නේ අන්නේ මනෝවිඥාණය. එතකොට මෙන්න පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය. දැන් අපි ජීවත් වෙනකොට මොකද කරන්නේ? ඔය පංචස්කන්ධයම ක්‍රියාත්මක වෙනවා. දැන් ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ අපි? ජීවත් වෙනවා කියලා කරන්නේ ඇහැට පේන රූප බලන එක, කනට ඇහෙන ශබ්ද අහන එක නේද? ගඳ සුවඳ ආග්‍රහණය කරන මේවනේ. ජීවත් වෙනවා කියලා වෙන දෙයක් කරන්නේ ඔය ඔය ටික තමයි කරන්නේ. එතකොට මෙන්න මේ කියන ගොඩවල් පහ මුල් කරගෙන බොහෝ දෙනා මොකද කරන්නේ දැන් මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු සම්බන්ධයෙන් මේ ගොඩවල් පහේ ක්‍රියාකාරීත්වය හදාගන්න. කොහොමද වෙන්නේ කියලා අපි ආයි බලමු. කන ගමු. කනක් තියෙනවා අපිට. කන තියෙන්නේ ශරීරය ඇසුරු කරගෙන, රූපය ඇසුරු කරගෙන කන එක්තරා විදිහකට ගත්තොත් ආ මොකද්ද රූපයක්. කනට ඇහෙන ශබ්දය. ශබ්දයක් රූපයක් විදිහට අරගෙන තියෙනවා ධර්මයේ. ශබ්ද රූප කියලා. ඒතර ශබ්දය කනට ඇහෙනවා. කන ඇසුරෙහි තියෙනවා මොකද්ද? විඥානය. සෝත විඥානය. ඒ කනයි කන ඇසුරෙහි තියෙන සෝත විඥානයයි බාහිර සමාජයේ තියෙන ශබ්දයයි එකතු කරනවා මොකෙන්ද? ස්පර්ශයෙන්. ඒකට කියනවා සෝත සම්පස්සේ කියලා. දැන් ඔන්න රූපයක් ගැන කතා වුණා. කන නැමැති රූපයක් තියෙනවා, ශබ්ද නැමැති රූපයක් තියෙනවා. ඊට පස්සේ මේ ස්පර්ශය මුල් කරගෙන මේ තුන එකතු වුණානේ. එකතු වීම නිසා කන සද්දේ අහනවා. කනට තමයි සද්ද ඇහෙන්නේ. අන්නේ අහන එකට, ඇහෙන එකට කියනවා වේදනා කියලා. කන ශබ්දය අහනවා, කන ශබ්දේ විඳිනවා කියලා කියන්නේ ඒකයි. ඒතර ඔන්න දැන් වේදනාවක් ඇති වුණා. ඊට පස්සේ විඳ ශබ්දය අඳුන ගන්නවා. අඳුනගන්න එකට කියන්නේ මොකද්ද? සංඥා කියලා. අඳුනගත්ත ශබ්දයට අනුව හිතේ පහළ වෙනවා සිතුවිල්ල. ඒකට කියනවා සංචේතනා හෙවත් සංඛාර කියලා. එතකොට ඒ සියල්ල දැනගන්නවා. මොකෙන්ද මෙහෙම ශබ්දයක් ඇහුණා විඤ්ඤා මේ විදිහේ හඳුනා ගැනීමක් සිදු වුණා සිතවිල්ලක් ඇති වුණාදී වශයෙන් සියල්ල දැනගන්න මොකෙන්ද විඥානය. එතකොට දැන් අර ශබ්දය මුල් කරගෙන ගොඩවල් පහක් ඇති වුණා. මොනවද ගොඩවල් පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන. පංචස්කන්ධෙම ඇති වුණා. දැන් ওই ශබ්දය ඇහිලා ඊට පස්සේ වෙන ශබ්දයක් ඇහෙනවා. වෙන ශබ්දයක් ඇහිච්ච ගමන් මොකද වෙන්නේ? මුල් ශබ්දය මුල් කරගෙන හටගත් පංචස්කන්ධය නැති වෙලා ආයේ අලුත් ශබ්දය මුල් කරගෙන ආපහු පංචස්කන්ධයක් හටගන්නවා. ඔය සද්ද ඇහෙන අතරෙම ඇහැට රූපයකුත් පේනවා. එතකොට මොකද වෙන්නේ? ඒ රූපය මුල් කරගෙන ආපහු අර විදිහටම පංචස්කන්ධයක් හටගන්නවා. එහෙම හටගෙන ඉන්න අතරේ රූප බල බල ඉන්න අතරේ කවුරු හරි ඇවිල්ලා කොනිච්චනවා. කොනිච්චන වෙලාවට ආපහු ඒ ස්පර්ශය මුල් කරගෙන ආය පංචස්කන්ධය කට ගන්නවා. නේ? කොනිච්චලා ඉවර වෙලා නිකන් නෙවෙයි කොනිච්චල තියෙන ටොෆි එකක් දෙන්න. එයා ටොෆි එක කටේ දාගෙන රූප බලනවා. ඒතර කටේ දාගත්ත ටොෆි එක මුල් කරගෙන ආපහු මොනවද වෙන්නේ? වේදනා සංඥා සංඛාර විඥාන ඇති වෙන පංචස්කන්ධය ඇති වෙනවා. එතකොට බලන්න මේ ජීවත් වෙලා ඉන්න කාලේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් අරමුණු ගන්න වෙලාවට කොච්චර පංචස්කන්ධ ඉපදෙනවද නේද? ඉපදිච්ච ගමන් නැති වෙලා යනවා. ඒකට කියන්නේ ෂණික මරණ කියලා. එතකොට මෙන්න මේ කියන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය අපිට තියෙනවා. මේක අපිට විතරක් නෙවෙයි රහතන් වහන්සේලටත් තියෙනවා. නමුත් අපි පෘථග්ජනයෝ ගිහියෝ එහෙම නැත්නම් කෙලෙස් සහිත පුද්ගලයෝ විදිහට අපි බැලුවොත් සාමාන්‍ය පුහුදුන් අය විදිහට බැලුවොත් අපි අරමුණු පරිහරණය කරන්නේ රහතන් වහන්සේලා අරමුණු පරිහරණය කරන විදිහට නෙමෙයි. රහතන් වහන්සේලා අර ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ආදී අරමුණු සම්බන්ධයෙන් තණ්හා වැඩි කරගන්නේ. ඒ තණ්හා වැඩි කරගන්නේ නැත්තේ උන්වහන්සේලා ඒ අරමුණු වල හැටි දන්නවා. මොනවාද අරමුණු වල හැටි? හැටි කියලා කියන්නේ ස්වභාවය. මොකද ස්වභාවය? ස්වභාවය වෙන මොකක්වත් නෙවෙයි අභාවයයි. නේද? මොකද අභාවය කියන්නේ අනිත්‍යතාවය. එතකොට මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන හැම අරමුණක්ම ඇති වෙලා නැති වෙලා යනවා අනිත්‍යයි කියලා උන්වහන්සේලා හැටි දැනගෙන පරිහරණය කරන නිසා ඒ අරමුණු වල උන්වහන්සේලා තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. උපාදානෙන් දැඩිව අල්ලගෙන ළඟට ගන්නෙ නැහැ. ළඟට අරගෙන හිතේ තියාගෙන හිත හිතා ඉන්නේ නැහැ කෙලෙස් ඇති වෙන විදියට. අපි එහෙම නෙවෙයි. අපි අනිත්‍ය බව දකින්නේ. අපි ඒකේ තියෙන తాවකාලික ආස්වාදෙ බැඳෙනවා. බැඳිලා මොකද්ද කරන්නේ? ආස්වාදේ බැඳිලා උපාදානෙන් එක ඇදලා ගන්නව ළඟට. අරගෙන අර ඉන්ද්‍රයන්ගෙන් ගනු ලබන අරමුණු අපි උපාදාන කරනවා. කොහොමද වේදනා වශයෙන් උපාදාන කරනවා සංඥා වශයෙන් උපාදාන කරනවා සංඛාර වශයෙන් විඥාන වශයෙන් උපාදාන කර ළඟට අරගෙන අර මනෝ විඥාණයට යවනවා එහෙම යවල ඉවර වෙලා මොකද කරන්නේ නිකන් ඉන්න වෙලාවට කෙලෙස් ඇවිස්සෙන විදිහට අර බලපුවා ගැන හිත හිත ඉන්නවා අහපුවා ගැන හිත හිත ඉන්නවා අන්න එතකොට මොකද වෙන්නේ දන්නේම නැතුව හිතේ කෙලෙස් වැඩෙනවා එහෙම කෙලෙස් වැඩි නිසා කෙලෙස් සහිතව අපි මරණයට කෙලෙස් වැඩෙන විදිහට හිතන එකට කියනවා මනෝ සංඛාර ගොඩ නගනවා කියලා. මනසින් කර්ම රැස් කරනවා. එතකොට මේ සංඛාර මොන වගේ එකක්ද? ප්‍රතිසන්දි විඥාණයට ආහාරයක්. සංඛාර. එතකොට සංස්කාර ගොඩ නගන්න ගොඩ නගන්න මොකද වෙන්නේ? ආපහු පංචස්කන්ධයේ පහළ වීම වශයෙන් නැවත භවයක උපදිනවා. ආයෙ ඉපදිලා ආයෙ වයසට ගිහිල්ලා මැරිලා ආයෙ දිගට යනවා. ඒතර බලන්න මේ පංචස්කන්ධයේ ඉපදීම කියන එක අවස්ථා දෙකක් තියෙනවා. අරමුණු පරිහරණය කරන හැම අවස්ථාවකම පංචස්කන්ධයක් උපදිනවා. ඒවා තණ්හා උපාදාන වශයෙන් අල්ලා ගැනීම මත ඊළඟට ආපහු පංචස්කන්ධයක් පහළ වෙනවා. ඒ පහළ වීමේ ප්‍රතිඵලයක් විදියට තමයි සත්වයා භවයෙන් භවයේ ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ. ඒතර මෙහෙම යන්න ප්‍රධාන හේතුව මොකද්ද? මෙන්න මේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ බර කියන එක. එතකොට මොකද්ද පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? මහ බරක්. නේද? මහ බරක්. බර උසුලන් ඉන්න කෙනාට දැනෙන්නේ මොකද්ද? දුකද්ද සැපද්ද? දැන් අපිට කවුරු හරි බරක් දුන්නාම අපි කොයි වෙලාවෙ ඒක බිම තියන්නවද කියලා බලාගෙන ඉන්නේ. නේද? ඒ කියන්නේ බර කියන්නේ දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් පංච උපාදානස්කන්ධේ නම් වූ බර සැකෙමින් කියවොත් පංච උපාදානස්කන්ධය දුකක් නේද? එතකොට මෙන්න මේ දුක අපි තේරුම් ගන්න ඕන. එතකොට කවුද මේ බර උසුලගෙන යන්නේ? බාරහාරංච බුදුහාමුදුරෝ දේශනා කරන මේ බර උසුලගෙන යන්නේ පුද්ගලයා. පුද්ගලයා කියලා පුද්ගලෝතිස්ස වචනීයං යෝයන් ආයස්මා ඒවන් නාමෝ ඒවන් ගෝත්‍ර මෙන්න මේ නම තියෙන මේ මේ ගෝත්‍රයේ මේ પરම්පරාවෙ ඉන්න කෙනා කියලා අපි නම් දීලා තියෙනවා සත්ව පුද්ගලයන්ට එයා තමයි මේ බර උස්සගෙන යන්නේ තව විදිහකින් කියවොත් පංචස්කන්ධය කියලා කියන්නේ හරියට රෙන්ට් එකට ගත්ත කාර් එකක් වගේ නේද අපි මේ මනුෂ්‍ය ලෝකේ රෙන්ට් එකට පදින කාර් එකක් මේක මේක తాවකාලික රෙන්ට් කාර් සම්පූර්ණ සින්නකරයි tie නෑනේ නේද? ඉතින් තියනකම් පැද පැද ඉන්නවා ගාස්තු ගෙව ගෙව පදිනවා. ඊට පස්සේ කවදා හරි දාලා යන්න වෙනවා. නේද? ඉතින් සමහර අය ඉතින් ওই කාර් එක අරගෙන පදල පැදල මොකද වෙන්නේ? පැදල වැඩි වුණාට පස්සේ අමතර කොටස් දාන ස්පෙයා පාර්ට්ස් නේද? මොනවද දාන ස්පෙයා පාර්ට්ස්? උකුල්ලට දානවා. නේද? ඒ ස්පෙයා පාර්ට්ස්. ධනෙහිස් දානවා ස්පෙයා පාර්ට්ස් කන්ටැක්ට් ලෙන්සස් දානවා ස්පෙයා පාර්ට්ස් වික්ස් දානවා නේද කොච්චර දේවල් දානවා එහෙම ස්පෙයා පාර්ට්ස් දාගෙන පදිනවා එහෙම පැදලක් දැන් ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේක හොඳටම දිරනවා දිරුවට පස්සේ තතරින්න කැමති නෑ ලේසියෙන් නේද දිරුවට පස්සේ මොකද කරන්නේ මේ දිරාපු කාර්යක අරගෙන යනවා කොහාටද ගරාජ් එකකට අරගෙන ගිහිල්ලා ටින්කරින් කරනවා. නේද? මොනවද කරන ටින්කරින්? ආ ටින්කරින් කරන ගරාජ් වලට කියන්නේ පංචස්කන්ධයේ ටින්කරින් කරන ගරාජ් වලට කියන්නේ සැලූන් කියලා. ඒව දාන් ඉන්න ගරාජ් දාන් ඉන්න අය මම දන්න අයත් ඉන්නවා මෙතන. එතකොට දැන් ඔය ගරාජ් එකට දාලා මොකද කරන්නේ? ටින්කරින් කරන. මොනවද කරන්නේ? කොණ්ඩේ ටින්කරින් කරනවා. නේද? ඇහි බැම ටින්කරින් කරනවා. නියපොතු ටින්කරින් කරනවා. කම්මුල් ටින්කරින් කරනවා. කළා ඔක ආයි පදිනව සතියක් අමාර ආයි ටින්කරින් කරනවා. ඔන්න ඔය විදිහට පැද පැද ගිහිල්ලා කවදා හරි දවසක මේක අතහරිනවා. නේද? එතකොට මෙන්න මේ කාර් එක පදින එක්කෙනා එහෙම නැත්නම් බර උසුලාගෙන යන එක්කෙනා තමයි මේ පුද්ගලයා. එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේ බර පංචස්කන්ධ බර උපාදානය කරගත්තොත් දැඩිව අල්ලගත්තොත් මොකද වෙන්නේ? කර තියාගෙන යන්නම වෙනවා. ඒතර බර කර තියාගෙන යනවා කියලා එකක් මෙහි සඳහන් කරනවා භාරාදානංච ආදානය කියලා කියන්නේ බර අරගෙන ඉල කරේ තියාගෙන. ඒ කියන්නේ පංචස්කන්ධේ උපාදානය කරන එක. ඒතර එහෙම උපාදානය කරන්නේ මොකක් නිසාද? අරමුණු වල තණ්හාවෙන් බැඳෙන නිසා. ඇයි අරමුණු වල තණ්හාවෙන් බැඳෙන්නේ? අරමුණු වල හැටි මම මුලින් කිව්වේ හැටි දන්නේ නැති නිසා. ඔන්න අනිත්‍යයට හොඳ වචනයක්. මොකද්ද? හැටි. අනිත්‍ය කියන්නේ ස්වභාවය. ඒක තමයි හැටිය. එතකොට අනිත්‍ය කියන්නේ හොඳ දේවල් නරක වෙන එකම විතරක් නෙවෙයි. නරක දේ හොඳ වෙන එකත් හැටියක්. නේද? ඒක ස්වභාවයක් කියලා තේරුම් ගත්තනම් හැටියක් කියලා තේරුම් ගත්තනම් හැටි හමුවේ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ. දැන් මම නිතර උදාහරණ වලට කියන වචනයක් තමයි දැන් ওই සමහර ළමයිනෝ හරි දඩි දඩබ්බරයි. අවිනීතයි. කියන දේ අහන්න කෑ ගහනවා අම්මට තාත්තට එහෙම බනිනවා. සමහර වෙලාවට අම්මලාට තාත්තලාට මේ දැනුම් අහලා අහලා හුරුයි. නේද? ඊට පස්සේ ওই ගෙදරට කවුරු හරි ආගන්තුකෙක් එනවා. එයා එලා ඇවිල්ලා ඉන්න වෙලාවෙම කෑ ගැහුවොත් එයාට හරි බුදුමයි ගැටේ හිත කලබල වෙන යාර. අම්මලාට තාත්තලාට ගාණක් නැහැ. ඉතින් අහනවා මේ මේ ළමයි මේ හරි අශීලාචාර ළමෙක් නේ කියලා. එතකොට අම්මයි තාත්තයි මොකද කියන්නේ? ඒ යාගේ හැටි කියලා කියනවා. නේද? ඒ කියන්නේ මොකද්ද? අර දඩබ්බර අවිනීත ගතියම ගැටෙන්නේ නැහැ. හැටි අඳුනගෙන නිසා. සමහර මහත්තුරු වෙන හරිය දරුණුයි, දඩබ්බරයි. හරියට පරුස වචන කියනවා. නෝනලාට දැන් ඕක අහලා අහලා අහලා ඉවර වෙලා ගාණක් නැහැ. නේද? ඒ නිසා මහත් ඒ මහතුරු එහෙම බනින වෙලාවට නෝන වෙන නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා නේ මට නම් මේ වගේ මිනිසෙක් එක්ක ඉන්න බෑ කියලා. නෑ යාගේ හැටි චේන්ජ් ගියාමම තමයි කඩදාසි ලිපිය දැම්ම වගේ ටිකක වෙලාකින් හොඳ වෙනවා කියලා යාගේ එකෙක් ගැටෙන්නේ නෑ ඇයි හැටි දැනගෙන ඉන්න නිසා නේද ඊට පස්සේ නෝනත් එක්ක මහත්තයා shopping යනවා මහත්තයාගේ එක යද්දි නෝනගේ වැඩේම එක එක ඉල්ල ඉල්ල දැන් ගන්න හදනවා නේද අයියෝ මේ මිනිස්සු හැම එකක්ම ඉල්ලනෝනේ කියලා අනිත් බලන් ඉන්න අය හිතන්න පුළුවන්. නමුත් මහත්තයා දන්න මොකද්ද? නෑ යාගේ හැටි ඉල්ලන එක කියලා හිතනවා. ඉල්ලන දේම අරන් දෙන්නේ නමුත් ඉල්ලන එක හැටි කියලා හිතලා හිත හදාගන්නවා. නේද? අන්න ඒ විදිහට හැටි දැනගත්තාම හිත හදාගන්න පුළුවන්. හැටි දැනගත්ත කෙනා ඇලෙන තැන ඇලෙන්නේ ගැටෙන තැන ගැටෙන්නේ මුලා වෙන තැන මුලා වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? රාගය අවශ්‍ය ගන්නෙත් නැහැ. ද්වේෂය අවශ්‍ය ගන්නෙත් නැහැ. මෝහය අවශ්‍ය ගන්නෙත් නැහැ. එනිසා හැටි අනිත්‍ය යථාර්ථයේ ස්වභාවය වටහා ගැනීම ඉතාම වැදගත්. ඉතින් කවුරු හරි කෙනෙක් මෙන්න මේ පංචස්කන්ධය උපාදානය කළොත් මේ බර කරට ගත්තොත් මොකද වෙන්නේ? එයාට ඒ බර අරගෙන යන්න වෙනවා. කරට ගත්තොත් අනිවාර්යයෙන්ම බර ගෙනියන්න වෙනවා. ඒතර බාරාදාන කියලා කියන්නේ අර උපාදානෙන් මේ පංචස්කන්ධ බර කරට ගන්නවා. ඉතින් උපාදානෙන් බැඳිච්ච එක්කෙනාට මොකද වෙන්නේ? උපාදානෙන් බැඳිච්ච එක්කෙනා පින්වත්නි දිගින් දිගටම සංසාරේ ගමන් කරනවා. ඒතොර එහෙම සසර සැරිසරනකොට එයාට යන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. ඒ තැන් තුන තමයි කාම භව, රූප භව, අරූප භව කියලා කියන්නේ. එතකොට පංචස්කන්ධය උපාදානය කරන කෙනා පංචස්කන්ධය සම්බන්ධයෙන් තණ්හාවෙන් බැඳෙනවා ආකාර තුනකින්. මොකද ආකාර තුනයි? කාම තණ්හාවෙන් බැඳෙනවා, භව තණ්හාවෙන් බැඳෙනවා, විභව තණ්හාවෙන් බැඳෙනවා. අන්තිමේ පංචස්කන්ධේ පවත්වන්න පුළුවන් තැන් තුනයි. කාම භව, රූප භව, අරූප භව. එතකොට මෙන්න මේ තැන් තුනේ පවත්ව ගන්න යන්න හේතු වෙන තණ්හා තුන තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පංචස්කන්ධය කාමාවචර ලෝකවල පවත්වාගෙන යාමට තියෙන කැමැත්ත තමයි කාම තණ්හා කියන්නේ. පංචස්කන්ධය රූපාවචර බ්‍රහ්ම ලෝකවල පවත්වාගෙන යන්න තියෙන කැමැත්තට තමයි භව තණ්හා කියන්නේ. මේ පංචස්කන්ධය පීඩාවටපත් වුණාට පස්සේ මේ මේ රූපාදීන් පීඩාවටපත් වෙලා කෙනෙකුට හිතෙනවා අනේ මේ රූපය නැතුව ඉන්න ඇත්තම් කියලා කැමැත්තක් නේද? දැන් සමහරු එහෙමනේ යම් යම් දේවල් වලින් පීඩාවටපත් වුනහම අනේ මේක නැතුව ඉන්න ඇත්තන් කියලා හිතනවා. දැන් විභාග වලින් පීඩාවටපත් වුනහම සමහර ළමයි හිතනවා නේ මේ එක විභාගයක්වත් නැතුව ඉන්න ඇත්තන් කියලා හිතනවා. නේද? මහත්යකින් පීඩාවටපත් වුනහම නෝලෙන් හිතනවා. අනේ මේ මිනිස්සය නැතුව ඉන්න ඇත්තන් කියලා හිතනවා. නේද? නැතුව ඉන්න නැත්තම් නෙවෙයි. නැතුව ඉන්න ඇත්නම් එතනක් පැවැත්මට කැමැත්ත තියෙනවා. අන්න ඒ වගේ රූපයේ තියෙන ගොරෝසුකමෙන් පීඩාවටපත් වෙන කෙනා ඒක හිත දියුණු මට්ටමකට ආවට පස්සේ රූපාවචර ධානය උපදව ගත්තට පස්සේ එයාට ඉන්නේ ඊළඟ ආසාව තමයි මේ රූපය නැතුව ඉන්න නැත්තම් කියලා ආසාවක් එනවා. අන්නේ ආසාව තමයි විභව තණ්හා කියන්නේ. ඒතර මේ විභව තණ්හාවෙන් මැරෙන අය උපදින තැන තමයි කොහෙද? අරූපාවචර බ්‍රහ්ම ලෝක. එතකොට ඔන්න තණ්හා ಜಾති තුනෙන් සත්වයා භවත්‍රයේහි ජනිත වෙනවා. ඒ කියන්නේ මේ භව තුනේ බර උස්සගෙන යනවා. ඉතින් ඔන්න ඔය උස්සගෙන යන බර අපි අනන්ත කල්ප ගානක් තිස්සේ දිගින් දිගටම උස්සගෙන යනවා. මොකක් නිසාද? මේ බර උස්සගෙන යන්න තියෙන කැමැත්ත නිසා. නේද? ඇයි එහෙම කැමැත්තක් ඇති වුනේ? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙච්ච අරමුණු වල තණ්හාවෙන් බැඳුන නිසා. ඇයි බැඳුනේ? ඒව අනිත්‍ය වශයෙන් හරියට දැක්කේ නැති නිසා. කවුරු හරි කෙනෙක් නුවණින් අනිත්‍ය වශයෙන් දකිනවනම් එයා තණ්හාවෙන් ඒවයි බැඳෙන්නේ නැහැ. එහෙම පංචස්කන්ධය තුල තණ්හාවෙන් බැඳුන් නැත්තම් එයා පංචස්කන්ධේ උපාදානය කරන්නේ උපාදානය කරේ නැත්තම් පංචස්කන්ධ බරය අතහරිනවා. භාර නික්ඛේපණං කියලා කියන්නේ ඒතර නැවත නැවත පංචස්කන්ධයක් පවත්වාගෙන යන්න තියෙන උවමනාව අතහැරියට ගම එයාට ඒ මුල් කරගෙන රූප උපාදානස්කන්ධයක් හරි වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධයක් ආදී වශයෙන් උපාදාන ඇති වෙන්නේ උපාදානයක් නැති තැන භවයකට යන්නේ භවයකට යන්නේ නැති තැන ජාතියක් නැවත පහළවීමක් නැහැ නැවත පහළවීමක් නැති තැන ජරා මරණ නැහැ ජරා මරණ නැති තැන තියෙන්නේ සැප ඒක තමයි නිවන අන්නේ නිවන සාක්ෂාත් කරගන්න නම් බර බහා තබන්න වෙනවා. නේද? බර බහා තබන්න නම් මේක බරක් හැටියට තේරුම් ගන්න ඕන. ඒක දුකක් හැටියට තේරුම් ගන්න ඕන. తాවකාලිකව විඳින සැප හමුවේ රැවටෙන්න යන්න හොඳ නැහැ. මේ සියල්ල මොහොතෙන් වෙනස් වෙලා යනවා, අනිත්‍ය වෙනවා කියන එක තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. අන්න එහෙම කටයුතු කරන කෙනාට මේ නිවන සමීප කරගෙන වාසය කරන්න හැකියාව ලැබෙන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. බුදුහාඳුර අවසානයේදී මතක් කරනවා. නික්ඛිපිත්වා ගරුම් භාරං අඤ්ඤං භාරං අනාදිය. ඒ කියන්නේ ගරුම් භාරං නික්ඛිපිත්වා මේ බර තද වූ බර නික්ඛිපිත්වා කියන්නේ බැහැර කරලා ඉවරලා. අඤ්ඤං භාරං අනාදි වෙන බරක් කරට ගන්නත් යන්නේ නැතුව. සමූලං තණ්හං අබ්බුයහ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ මේ තණ්හාව සහ මුලින්ම නැති කර මුලින් මුගුල්ලලා දාපු කෙනා නිවනින් පිරිනිවන කෙනෙක් බවට පත් වෙනවා එහෙනම් මෙන්න මේ පංචස්කන්ධය කියන්නේ දීර්ඝ සංසාරයක උසුලගෙන ඇවිල්ලා පීඩා විඳපු එකක් විතරයි කියලා තේරුම් අරගෙන ඒවා හැම තණ්හා උපාදාන වලට යන්නේ නැතුව අරමුණු පරිහරණය කරන්න වෑයම් කරන්න. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් දකින ගන්න අරමුණු සියල්ල මොහොතින් මොහොත ඇති වෙලා නැති වෙලා යනවා ඒ නිසා ඒවයි අමුතුවෙන් ඇලෙන්න ගැටෙන්න යන්න ඕන නෑ කියලා හිතන්න ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා මුලා වෙන්නත් එපා ඒව දැකලා පරිහරණය කරලා අතහරින්න අන්න එහෙම කරන කෙනාට හිතේ කෙලෙස් තුනී කරගන්න පුළුවන් කෙලෙස් තුනී වන තරමට සසර ගමන කෙටි කරගන්න පුළුවන් සසර ගමන කෙටි කරගෙන අමා නිවනින් සනසිල්ල උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම මේ භාර සූත්‍රය ඇසුරින් කළ දේශනා උපකාරයක්ම වේවා කියලා පිට සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා. දැන් පුංචි රිවිෂන් එකක් දෙනවා. මොකක්ද අද කියලා දුන්න සූත්‍රේ? භාර සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? සංයුක්ත නිකායේ කන්ද සංයුක්තේ. බුදුහාමුදුරු සවැත් නුර ජේතවනාරාමයේදී දේශනා කළා. භාර කියන වචනේ තේරුම මොකද්ද? බර කියන එක. මා මතක් කළ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලීන් දෙකක්. මොකද්ද? නීතත්ත්ව දේශනා සහ නෙය්‍යත් දේශනා. නීතත්ත්ව කියන්නේ පමුණුවාලා ලද අර්ථ තියෙන නෙය්‍යත් කියන්නේ පමුණුවාලිය යුතු අර්ථ තියෙන කියන එක. එතකොට මේ දේශනාවේ අනුව නීතාර්ථයක් නෙවෙයි නෙය්‍යාර්ථයක්. වචනේ අදහස නෙවෙයි ගැඹුරු අදහසක් තියෙනවා. එතකොට මෙතන කාරණා හතරක් කියුවා. බරක් ගැන කිව්ව බර උසුලන කෙනෙක් ගැන කිව්ව ඊට පස්සේ බර අද කරතබා ගැනීමක් ගැන කිව්ව ඊළඟට බර බහා තබා ගැනීමක් ගැන කිව්ව. ඒතර බර මොනවද? පංච උපාදාන ස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ උපාදානය කරගන්න එකම දුකක්. ඒකින්ද ඒක බරක්. ඊට පස්සේ පංච බාරහාර කියලා කියන්නේ බර උසුලන කෙනා. ඒ කවුද? සත්වයා පුද්ගලයා මේ අහවල් අහවල් නම් ගොත් තියෙන ආදි වශයෙන් හඳුනන ඔබ අපි හැමෝම බර උසුලන අය. භාරාදානං කියලා කියන්නේ මෙන්න මේ පංචස්කන්ධය උපාදානය කරගන්න කෙනා. ඒ මුල් කරගෙන ඇහැ කනනාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු හමුවේ තණ්හාව ඇති කරගන්න එක්කෙනා. එතකොට මේ ඇති කරගන්න තණ්හා જાති කීයක් කිව්වද? තුනයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙම තණ්හා ඇති කරගන්න තරමට බර කර තියාගෙන යන්න වෙනවා. කොහෙද යන්න වෙන්නේ? අර කාම භවවල, රූප භවවල, අරූප භවවල. ඒ තුල සසර සැරිසරන්න වෙනවා. ඒක බර කරේ තියාගෙන ඉඳගන් දුක් විඳගෙන සසර යන්න වෙනවා. සසර ගමන නවත්තන්න මොකද කරන්න ඕන? බර බහා තියනවා. අර රෙන්ට් එකට ගත්ත කාර් එක අතහැරලා දාන්න ඕන. නේද? අන්න ඒ සඳහා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැති වෙන විදියට අරමුණු පරිහරණය කරන්න. ඒකට මොකද කරන්න ඕන? ඇහැ කන නාස ආදී ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු හැම එකක්ම හැටි බලන්න ඕන. හැටි මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය දැකලා අවබෝධයෙන් ඒකේ කලකිරෙන කෙනයි කතහරින. අන්න එහෙම අතහරින කෙනාට පුළුවන්කම තියෙනවා කවදා හරි සියලු බර බහා තබල බිමින් කියලා සැහැල්ලු සිතින් නිවන කරා ගමන් කරන්න. අන්න ඒ නිවන ඔබට සාක්ෂාත් වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කුසල් බලයෙන් පින්වත් ඔබ සෑම දිනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා මෙලව සුව වේවා පරලොව සුව වේවා හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා හැමෝටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේ